දැන් ඉතින් ඔය අභිධර්මයේ පිළිගන්නේ නැති වෙන්න කියන ඔය කතා කියන අය ඉන්නවා. දැන් ත්‍රිපිටක පරිසන්දි අතර හතරක් නැහැ. අභිධර්මයේ පෙන්නනවා. ඉතින් අන්තර ඉතින් අරගොල්ලෝ කියනවා අතරක් තියෙනවා. අන්තරභාවයක් තියෙනවා. ඉතින් අපි කියන අපි පිළිගන්නේ අන්තරාව. දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නු මෙහෙම දෙයක්. දැන් අපිටම දැන් ලොකු ප්‍රශ්නයක් විඳ ගන්න ඕනේ. අත්‍යවශ්‍ය ප්‍රශ්නයක් ඕක. ත්‍ෘතියයි පටිසන්ධියයි අතර අන්තරයන් බුදුරජාණන් වහන්සේගෙන් මෙහෙමන වචගත පරිබ්‍රාජක. ස්වාමීනි මේ කයත් අත්හැරියා මතු කයකට ගියෙත් නෑ. ඊ අතර සත්වයා කුමක් උපාදානය කරමින් ජීවත් වෙනවද? අන්න. වච්ච මේ කයත් අත්හැරියා මතු කයට ගියෙත් නෑ මේ අතර සත්වයා තණ්හා උපාදානය කරමින් ජීවත් වෙනවා. දැන් බුදුරන් වහන්සේ මේ කය අත්හැරලා මතු කයට යන්නේ කියලා අතලගෙන පෙන්නලා තියෙනවා. පැහැදිලිද? චතුපපාක ඥානින් ලෝබන්න වෙලාවේ. හරිය හතරමන් සන්ධියක උඩුමහන් තලියකටලා බලනකොට කතල කඩ වලට ඇතුල් වෙන මිනිස්සු කඩ වලින් පිට වෙන අය පාරේ සැරිසරන අය වගේ දැක්කා වාගේ. මේ සැරිසරන හත්වේ මම දැක්කා කියලා. මෙහෙම දේශනාවක් තියෙනවා. දැන් පැහැදිලිව දේශනාවක් තියෙනවා. මෙතනින් මලාට පස්සේ යම් මිනිස් යම් කෙනෙක් මතු පය හටගන්නකම් අතලා තියෙන කාලයක් තියෙන බව, ඒ කාලේ ජීවත් වෙන බව. ඉතින් ඒතර දැන් ඒක ඇත්ත. හැබැයි චුතියට අනුව පටිසන්ධියට අතරක් නෑ කියන එක සම්පූර්ණ ඇත්ත. අභිධර්මය අරගෙන ඉවිල්ලා ඕක බොරු කරන්න බෑ. මම මොකද මේ ප්‍රශ්නේ එතකොට? දැන් මේ අවුරුදු දැන් 50 කින විසඳන්න බැරි ප්‍රශ්නයක්. අද ඒක මොන පඬිතියක්වත් උරු විසඳලා නැහැ. වාදී යනවා. දැන් බලමු වාද හතරක් නැහැ කියන එක ධර්මයේ හොඳට පැහැදිලිව පෙන්නලා තියෙනවා අභිධර්මයේ. ඇත්ත වශයෙන්ම මේ සත්‍යෙම සත්‍යයි. ඒ ගැන මොකක් කතා කරන්න දෙයක් නැහැ. හැබැයි සත්‍යව දැනගන්න විදිහක් නැතුවයි කියන්නේ ඒක බොරු කියලා දෙලක් අය පිළිගන්නේ නැහැ කියන්නේ. නම් පිළිගන්න පුළුවන් විදිහට මම හේතු පෙන්නා. ඒ වගේම මේ කය මරාට පස්සේ මතු කයකට යන අතරක් තියෙනවා කියන එක සත්‍යෙම සත්‍යය. ඒකත් මම හේතු වෙන්නා. දෙක පරස්පර නොවන බව පෙන්වන්න ධර්මයි. හැබැයි මෙච්චරකල් විසඳලා නැති ප්‍රශ්නයක් මේ විසඳලා පෙන්නා. තේරුණාද? කතංච වික්කවේ ජාති. මේ සූත්‍ර පිටකේ විග්‍රහ කරනවා ජාති. යම් තේසං තේසං සත්තානං සම්මිතම්මි සත්තනිකායේ ජාති සංජාති ඔක්කාන්ති අවිනිබ්බත්ති කන්දානම් පාතුභාවෝ ආයතනානම් ප්‍රතිලාභෝ කාරණා හය පිළ අයං උච්චති වික්කවේ ජාති මානි මෙන්න මේක ජාති කියනවා දැන් ජාති කියන්නේ බුදුරන් වහන්සේ සංසිද්ධ කරලා මේ ජාති කියලා අපි ලෝක සම්පතේ කතා කරන වචනේද විග්‍රහ සහගතව ජාති හය ආකාරයකට වෙනස් වෙන ආකාරය වෙන්නේ හය ආකාරයක සම්පීඩනය කිව්වේ මේ ජාති කියලා මේ ලෝකයා කියන්නේ මොකද්ද මේ වෙන්නේ ඉස්සෙල්ලා පෙන්වන ජාති කියලා එකක්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 එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ ಜಾති පෙන්නපුගේ අන්න අවිධර්මී පෙන්නපු ත්‍රිපටිසන්ධි අතර තිබිච්ච ಜಾතිය පෙන්නලා තිබු දෙලා තියෙනවා ඉස්සෙල්ලම. ආ ಜಾති. අන්න පෙන්නවා ඉස්සෙල්ලම හය ආකාරයෙන් පළවෙනි එක. අන්න චුතියයි පටිසන්ධිය අතර අතරක් නැති ಜಾති අවස්ථාව. සංජාති. අන්න අර අන්තරාවයිකව කිව්ව අවස්ථාව. ඔක්කාන්ති. ඔන්නේ අන්තරාවයිකේ තමයි ගන්ධබ්බා අවක්කාන්ති හොන්නේ. ඔක්කාන්ති වෙනවා මිස පටිසන්ධිය වැඩි. මේ බුද්ධ දේශනා වැඩි පරිසන්දිය ගැන කියලා නැහැ කොතනකවත්. බඩ කියන්නේ ඔක්කාන්ති. කොතනකවත් වෙන ඔක්කාන්ති කියන්නේ නාම රූපං අඤ්ඤමඤ්ඤං සාජාතපත්තින පත්‍යේ. පරිසන්දි කියන්නේ විපාකාභ්‍යාගතනං කටත්තාද රූපාණං කම්මපත්‍යින පත්‍යේ. පරිසන්දික්ෂණය කොතන විපාක අව්‍යාකෘත කර්මජ රූප. අව්‍යාකෘත විපාකේ. මෙන්න මේකයි පරිසන්දීදී අවතින් කාය දසක භාව දසක වතු දසක චිත්තක්ෂණ රූපක්ෂණ තුනක්. පරිසන්දීයේ කර්මජ රූපයන් එහාට ගන්න. අන ඇයි ගිය ගන්න මොතේ මේ කියලා ඉරා චුති පරිසන්දී. එහෙනම් චුතියයි ප්‍රතිසන්දිය අතර සිද්ධ වෙන්නේ කොහෙද? දැන් හිතා ඉන්නේ මෙතන චුත වුණා, බඩේ ප්‍රතිසන්දි වුණා කියලා. කාගේ හරි. චිත්ත වීතිය මොකද තියෙන්නේ? මරණාසන්න චිත්ත වීතිය කරගත්තාම. අන්න මරණාසන්න චිත්ත වීතියක යම් කෙනෙක් මරණාසන්න මොහොතේ මලොත් එහෙම චුත වුණොත්. ඒ වෙලේ ප්‍රතිසන්දියක් ළම චිත්ත වීතියක් තියෙනවා. ඔන්නේ චිත්ත වීතිය අවසාන චිත්ත වීතිය කියලා ගමුකෝ. දැන් අවසාන චිත්ත වීතිය හදවත ඇතුළු කරගෙන අන්තිම හෘද රූපේ හට ගන්නවා. චිත්තක්ෂණ 17ක චිත්ත කියන්නේ අන්තිම මරණාසන්න චිත්ත වීතිය.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 දැන් චුතියයි ප්‍රතිසන්දියයි කියන වචනේ සිද්ධ වෙන තැනදී සිද්ධ වෙන ආකාරය මේ විග්‍රහ වෙන්න ඕනේ. චුතිය ප්‍රතිසන්දි භවාංග චුති කර්මජයි නේද ඔක? පූර්ණ කර්මජෙන්. එතකොට චිත්ත විදියේ චිත්තජෙන්. ඔව් කර්මජ චිත්තජ දෙක. තේරුණාද? කර්ම චිත්තජ වූ කර්ම විදියේ හෘද රූපේ හටගන්න. චිත්තක්ෂණ 17ක හෘද රූපේ චිත චිත්ත රූපය සමග සකස් වෙලයි චිත්තජ වෙන්නේ. ඒක මාධ්‍ය හරගන්නේ උපාද රිදි බංග කියන අවස්ථාවක් අවස්ථාවක් ගන්න කර්මජ රූප ක්‍රියාත්මක වෙන චිත්තක්ෂණයක් ගන්න. ඒ ක්‍රමයට ඒක කියන්නේ. ඒතර දැන් පටිසන්ධි යම් කිසි චිත්ත අන්තිම අවසාන චිත්ත වීතිය හට ගන්නකොට ඊට එහා චිත්ත වීතිය හට ගන්නවට කර්ම ශක්තිය ඉඩ මදි වෙලා අවස්ථාව. දැන් චුත වෙන්න අන්තිම කියන චිත්ත රූපේ නිස්පාදනයේ පළවෙනි හෘද රූපේ නිපදු අන්තිම හෘද රූපේ නිස්පාදනය කරපු අවස්ථාව. ඒ නිස්පාදන අවස්ථාව අවසාන වෙනකොට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 ත්‍ුතිචිත්තය කියලා එකක් ඒකට අපි දැන් අපි හිතා ඉන්නවා පටිසන්ධි භවාංග ත්‍ුති කියන ඒවායි. පටිසන්ධි චිත්ත භවාංග චිත්ත ත්‍ුති චිත්ත කියන ඒවා මේ දෙක පටලවිලා කරගෙන තියෙන්නේ. භවාංගයයි භවාංග චිත්තයයි කියන්නේ දෙකක්. භවාංගයේ කර්මජයි. කර්ම වේගයෙන් ගොඩනගන එකයි චිත්තය. ඒක ඒක ඒකේ ගොඩනැගෙන එක. ඒතර කර්ම චිත්ත කියන්නේ දැන් දෙකක්. කර්මජරයන් තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. ඒ ක්‍රියාත්මකයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි හිත පහළ වෙන්නේ. මනංච පටිච්ච ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණ. මනයි ධර්මයේ පුරේජාතයි. මනෝවිඤ්ඤාණ පච්චේජාතයි. පුරේජාතව හටගන්නේ කර්ම ශක්තිය. විඥානය හටගත්තට පස්සේ චිත්තය වැඩ කරන්නේ. මේ කර්ම ශක්තිය තමයි කර්මජ රූප වශයෙන් පටිසන්ධි භාවාංගයේ භාවාංග වල සම්බන්ධ වෙන්නේ. දැන් මේකෙදි වැදගත් දෙයක් තියෙනවා. දැන් අපි හිතමු දැන් අන්තිමට චුති චිත්තේ මේ ගන්නකොට අපිට අද කියා දීලා තියෙන්නේ පෙර භවයේදී ගත්තා වූ කර්ම කර්ම නිමිති ගති නිමිතිසල් ලැබූ පටිසන්ධිය ලැබුවාට පස්සේ භවාංග වශයෙන් ආපු අරමුණමයි චුති චිත්තේ අරමුණ වෙන්නේ කියන්නේ අපිට උගන්වන්නේ එහෙම උගන්වන්නේ එහෙම නේද මතේ දැන් බලන්න කල්පනා කළා මෙහෙම දෙයක් චක්කුද්්වාරික අරමුණකින් හටගත්තේ යම් චිත්ත වීතියක් ඇත්නම් සෝතද්්වාර, ගානද්්වාර, ජීවහද්්වාර ආදී අරමුණක් ඒකේ හටගන්නේ නැහැ කියලා නීතියක් තියෙනවා. සම්පූර්ණේ නීති එහෙමනේ. හොඳයි අපි හිතමු පෙර භවයේදී සෝතද්්වාරයක වන්නා වූ කර්ම කර්මිති ගති නීති පහළ වෙලා. සෝතද්්වාර චිත්ත වීදියකින් ඒගොල්ලෝ යුතියෙන් පස්සේ භවාංගයට පත් වෙලා ආවනා. ඒ භවාංගේ චිත්ත වීදියට අරමුණු වෙන්නේ සෝතද්්වාරිකයි නේද? එතකොට හොඳයි මේ අධ්‍යය මරණාසන්න මොහොතේ චක්කුද්්වාරික අවසාන චිත්ත වීදියක් හටගත්තා නම් එහෙම. ඒ අවසාන චිත්ත වීදියේ චක්කුද්්වාරික නේද? එන චක්කුද්්වාරික චිත්ත වීතියේ චුති චුතිය කියන තැනට සෝතද්්වාරික චිත්ත වීතියක් පෙරභාවී එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද? කොවිනි චුතිසිතට අනුව නෙවෙයි පටිසම්භය කියන්නේ. අර මනහගේ චුතිය අර දවස් 5ට අනුමාන දැන් මෙහෙමයි. ආවර්ජන චිත්තයේ පටන්ගෙන චිත්තය ඒ වීතිය අවසාන වෙනතුරු ඒකට අරමුණ විය යුත්තේ ගත්තා වූ ద్వාර අරමුණමයි කියලා පෙන්නලා තියෙනවා. ධර්මයේ පෙන්නලා තියෙනවා පැහැදිලිව. යම්කිසි යම්කිසි චිත්ත වීතියක් හටගත්තාම ආවර්ජන චිත්තයේ පටන් ගෙන ඒකට අරමුණ විය යුත්තේ ඒකට ගත්තා වූ ద్వාරික අරමුණ. වෙන එකක් අතරමඟට එන්න බෑ. ඒක දීක චිත්ත නියමයක්. නමුත් ඒක චිත්ත නියමයක් ආවේ. ඔව්. ඒක ගන්න මතර නැවත අර සුසිත කනුව නොවේ සිදු වෙන්නේ පටන් සිට මොද ඉස්සෙල්ලා නවසිත පහට අනුව තමයි. ඔව්. කර්ම කර්ම නිමිත්ත ගති නිමිත්තට අනුව තමයි. ඔව්. ඊළඟ භවයේ ප්‍රතිසන්දි. ආ දැන් යවන්සේ පහ ගියාට පස්සේ 6 6 වෙනි තැනට එන්නේ චුති එන්නේ. පාම් වෙනත් පුරම් සදාරම්මන. හ්ම්. පාම් පාම් සදාරම්මන ලැබෙනවනේ අවසානයේට යන්න ඕනේ. දැන් තව එකක් තියෙනවා. මේ මූල මූල චිත්ත නියමයක් තියෙනවා. යවන් හිත හතක් හටගන්නේ යම් චිත්ත වීදියකට හේතු නැත්නම්. ඒක හිතක්ව හටගන්නේ නැහැ. ඒක පහක් වුණාට පස්සේ 6 වෙනි එක වෙන හිතක් වෙන්න පුළුවන් කමක් නැහැ. මේ මොකද්ද වෙන්නේ? ඇයි ඒකට චුති කිව්වේ? එතෙන්දි කර්මයක් තියෙන කර්මජ රැයන අවසානයි. මේ චිත්තජ රැයනක් මේ යන්නේ චිත්ත සරණවලින් පෙන්නන. ජවන් චිත්තක්ෂණ හෝ ඊතර වෙන චිත්තක්ෂණ කියන්නේ චිත වීතේ චිත්තක්ෂණ 17 සම්බන්ධ එකක්. චිත්තක්ෂණ 17 කායු කාලය සම්බන්ධ වෙන පටන් ගන්න. හටගත්තා වූ චිත්තක්ෂණ ක්‍රියාත්මක වෙන අවස්ථාවක් ඒ තියෙන්නේ. ඒක චිත්තක්ෂණ 7ක් යනතුරු ජවන් හිත් 7ක් යනකම් යන්න අයිති නැහැ නෑ බැයි නෑ. ඒක හිරක්වා පහළ වෙන්නේ නැහැ කියන එක ධර්මයේ මුලින්ම පෙන්නලා තියෙන එක. මහාන් ඒක අතිමහන්තාරාමන මහන්තාරාමන ඔය දැන් ජවන්සිත් පහ කියන්නේ පහ ගිහිලා හය හත යනවා. ඒ ජවන් කියන වෙනුවට පෙන්වන්නේ කර්මජ ක්‍රියාකාරීත්වය චුති ප්‍රතිසන්දි දෙකට ගැඹුරින් සම්බන්ධ වෙන එකක් ඒක. ඕකයි ප්‍රශ්නේ තියෙන්නේ. චුති චිත්තයයි ප්‍රතිසන්දි චිත්තයයි කියන එකක් නෙමෙයි ආදායන් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. ත්‍ෘතියයි පටිසන්ධියයි කියන්නේ කර්මයයි. කර්මජ එක ක්‍රියාවලියක්. චිත්තාවලියක් නෙමෙයි. ඒක ලෝක ක්‍රියාවලියක්. කර්මජ කියන්නේ. චිත්තජ කියන එකයි චිත්තාවලියට සම්බන්ධ වෙන්නේ. එහෙනම් කර්මජ ක්‍රියාවලියෙන් දෙවෙනි වතාවට ඒකෙන් ගොඩනගන එකයි චිත්තාවලිය. එහෙනම් කර්මජ ක්‍රියාවලිය පුරේජාතයි චිත්තාවලිය පච්චේජාතයි. පුරේජාතෝ මුලින් පහළ වෙනවා කර්මජ ක්‍රියාවලිය. පච්චේජාතෝ පසුව පහළනවා මේ චිත්තජ ක්‍රියාවලිය. ඒ පාදුව කියන්නේ අපුඩි ගන්න සද්දේ අපුඩි ක්‍රියාත්මක වෙන්න ඕනේ සද්ද පිට වෙන්න ඕනේ. ඒක අපුඩි ක්‍රියා විනාඩි ගන්න කියන පස්සේ සද්ද පිට වෙනවා කියන එක නෙමෙයි. ඒ එක්කලම ආසන්නින් ඊළඟට පහළ වෙන්නේ. ඒවයි කර්මජ ක්‍රියාව දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති. චක්කු විඥාන. දැන් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති කියන්නේ මේ චක්කු ඇහැයි රූපයයි ඝටනේ වීලා හිතන් ඒකට දිහා අට ගන්නවා චන්දරාගයත් එක ගන්න ඒකට පෙන්වන්නේ. ඒකෙන් උපදින්නේ චක්කු විඥානේ. එනි චක්කු විඥානේ පච්චේ ජාතයි චක්කු රූප කුරේ ජාතයි. චක්කුදා රූප, සෝතසා ශබ්ද, ගාන්සා ගන්ධ ඒවා කුරේ ජාතයි. හැම මොහොතකම මේකේ ක්‍රියාවලියක් තුලින් ගොඩ නැගෙන එකයි චිත්ත. ඒක පච්චේ ජාතයි. විඥානේ හැවිලේ පච්චේ ජාතයි. මේ පච්චේ ජාත ක්‍රියාවලියේදී ත්‍ුටි පරිසන්දි කියන්නේ කර්මජ ක්‍රියාවලිය. ඒක කුරේ ජාතයි. මුලින් පහළ වෙනවා. එන පුරේ ජාතකයේ ආසන්නේ ඒකම ක්‍රියාත්මක කරන්නේ. ඒ ප්‍රතිඵලය ගොඩනගන්න පහළ වෙච්ච මූල හේතුව නිසා. ඒකට කියනවා චුතිය මුල් කරගෙන හටගන්න හිත චුතියක. ප්‍රතිසන්දි ක්‍රියාවලිය මුල් කරගෙන හටගන්න හිත ප්‍රතිසන්දි චිත්තය. දැන් උතනයි සම්බන්ධ වෙන්නේ. දැන් මෙතෙන්දී ආ ඔය පැරණි ආරවුන නෙමෙයි උතෙන්ට එන්නේ. අ භවාංග උපච්ඡේද කියන තැනට නිකන් එනකොට අතීත භවාංග භවාංග කියන්නේ භවාංග උපච්ඡේද. මෙන්න භවාංග උපච්ඡේදය කියන භවාංගයේ සිදෙන දැන් ආවට පස්සේ ඉස්තලාත්මේ කර්ම කර්මීති ගතමේදී ආව භවාංග උපච්ඡේදයෙන් එදින් ඉවරයි. දැන් ආවර්ජනය මුල් කරගත්තා වූ ඊළඟ නව ක්‍රියාත්මක වෙන මේ චිත්තය තමයි මරණාසන්න චිත්තය කියන්නේ. ඒකට අරමුණ වුණේ කර්ම කර්ම නිවිති ගති නිවිතිලින් ඒ ආසන්න කර්මය නිසා. එතනින් ලැබිච්ච අරමුණ. අන්න ඒක තමයි ඒක ආරම්භිලා හිටන් එතනින් පටන් ගන්නෙ ආවර්ජන චිත්තයේදී ආවර්ජන කරපු චිත්තේ පහළ වෙන්නේ. අන්න ආවර්ජන අරමුණ තමයි කර්ම කර්ම නිවිති ගති නිවිතිලින් අවසාන මොහොතේ විපාක චිත්තය පහළ කරන්න ලාභුවේ. විපාකෝ කම්ම සම්භව කරන්න ඕනේ. විපාකයේ කර්මයක් සම්භව වෙනකන් උප්පත්තියක් ලබා දෙන්නේ. ඒ තරම් දෙන්නේ විපාකේ. කම්මා විපාකාවත් ගන්නති. විපාකෝ කම්ම සම්භව තස්මා ගුණබ්බව හෝති එවන් ලෝකපවත්. ලෝකපවතින ක්‍රමයේ ඒකයි. එහෙනම් මේ ඉතලා විපාක චිත්තය හද ගන්නවා. විපාක චිත්තේ අන් කර්ම සම්භවය කරන්න ඕනේ. නැවත යලි අධ්‍යව හද ගන්න. අන වොත්තපන කියන ස්ථානයේදී විපාකෝ කම්ම සම්භව පටන් ගන්නවා. අතීත භවංග භවංගේ තලන භවංග උපච්චේ තව ඒවා විපාකයට ගියේවා. ඒවා විපාක අවස්ථාව. එතකොට එතනින් එදිරකන් ඊට පස්සේ මේ අයිසපදී සම්පරිච්ඡන සම්තිරණ වේද මේ කියන්නේ ඉතින් පටන් ගත්තාම වෙනවා භව උපත්යේද ආවර්ජයද ක්‍රියාසිතා. ඒක එකත් මේ මේ තව කර්ම වලට බැසේ නැහැ. ඊට පස්සේ ආ සම්පටිච්ඡන සංකීර්ණ විපාකකී. වොත්තපත වොත්තපනේ ක්‍රියාසිතා. අන්න වොත්තපනේට කියන්නේ විපාකෝ විපාකෝ කම්ම සම්භව පටන් ගන්න යන්නේ වොත්තපනේ. වොත්තපනේදී ගත්තා වූ නිගමනේ අවිද්‍යාව තෘෂ්ණාදකින් යුක්තව තිබුණා නම් තමයි. මතුවට මොකද්ද මම මේකේ කොහොමද ක්‍රියාත්මක කරන්න ඕනේ කියන්නේ නිගමනය කරලා ක්‍රියාත්මක කරන ඊළඟ චිත්තදී. අන්නේ ආවර්ණය පටන් ගත්තාම කර්ම නිපදිනවා එතනදී. විපාකෝ කම්ම සම්භව.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 නිෂ්පාදනය කළා දුන්නේ ඉතින් ආපු අර කර්ම ශක්තිය ගිරක් දුන්න මේ මූල විභාගේ කර්ම ශක්තිය නිෂ්පාදනය කරලා ඉවරයි. පෙරබවී දිනාපු කර්ම ශක්තිය අවසාන පුරුකෝ තෙන්දී. නමුත් එතන ඒක අවශ්‍ය නෑ දැන්. ගොඩනගලා තින්න එක තමයි මේ දැන් චුතිය දීලා තියෙන්නේ චිත්තයලු චිත්ත මේ චිත්ත වීදී චිත්තක්ෂණය. හයවෙනි චිත්තක්ෂණය. ඕකේ චුති හිත කියලා අපි කියමු මොකද චුත වෙන්නා වූ අවස්ථාවේදී පහළලා තියෙන චිත්තක්ෂණය නිසා. ඒ චිත්තක්ෂණය ගොඩනගලා තියෙන චුතියෙන් නෙමෙයි. ඒක ගොඩනගලා තිබුණේ චිත්ත වීදී ආරම්භය මුල් කරන වෙලාවේ කර්ම ශක්තියේ.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 අන්න හතරෙනි යවණේ තමයි හැම වෙලාවකම ඊළඟ භවයේ ලබා දෙන්නේ. ප්‍රතිසන්දි කරන්නේ හතරෙනි යවණේ. මොකද පහක් ගිහිලා ඉතින් චුටි ප්‍රතිසන්දි කියලා දෙකක් යනවා. චුටි ප්‍රතිසන්දි කියන්නේ කර්ම වේගය යන්නේ. ගොඩේ කියලා තියෙන්නේ චිත්ත වේගය. ඒක චිත්ත වීතිය. අන්න එකයි චුටි ප්‍රතිසන්දි වෙලාවේදී තියෙන චිත්තක්ෂණේ දෙක. ඉස්සර හදපු චිත්ත වීතිය උලේ නම් යන්නේ කියන හැටගත් ඒක. ඒක ඒක මුලදී නිර්මාණය කරලා ඉවරයි මේ චිත්තේ මේ කර්ම වේගය ඉවර වුණා. අවසාන චුතිය වෙන වෙලාවේදී පෙර භවෙන් යන කර්ම ශක්තිය ඉවරයි.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 අනුබද්ධ ආධාරක චිත්ත වීති තුනක් යන්න ඕනේ. දැන් ඔබේ ගැඹුරු හරියක් තියෙනවා ධර්මයේ හැඟවිලා. දැන් චක්කුද්්වාර හෝ චිත්තක්ෂණ වීතිය ගියහම අනුබද්ධ ආධාරක චිත්ත වීති තුනක් ගිහින් තමයි තව චිත්ත වීතිය හටගන්නේ. සෝතද්්වාර හටගන්න බෑ ඉනිහා. ඒකේ මනෝද්වාරික වශයෙන් හටගන්නවා අනුබද්ධ ආධාරක චිත්ත වීති තුනක්. ඒකෙන් මුක්තිය ඉඳලා තමයි ආයතන චිත්තක්ෂණ හෝ ආයතනයක් නැවතත් චිත්ත වීතිය ద్వාරයෙන් හටගන්නේ. ඒකයි ద్వාර හටාව. හරි ගැඹුරු හරි අපතන තියෙන්නේ. ඉතින් ඔතන යනකොට අනේ චිත්තක්ෂණ හට ගැනීමේදී පටිසන්ධි කියන වචනේදී අපි දැන් අර ගත්තේ. කොහොමද මේ පටිසන්ධි හටගන්නේ? පටිසන්ධි හැම චිත්තක්ෂණයකම උපාද අවස්ථාවේදී පටන් ගන්නවා ඒක පටිච්චසමුපාචක්‍රය. ඒක අවිද්‍යාව ප්‍රත්‍යකරෙන් තිබිච්ච යම්කිසි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හටගත්තා. අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපකින් නැති. විඥානපත්‍ය නාමං. නාමපත්‍ය චත්තායතන. චත්තායතනපත්‍ය පසෝ පසෝපත්‍ය වේදනා වේදනාපත්‍ය තණ්හා තණ්හාපත්‍ය උපාදාන උපාදානපත්‍ය භව භවපත්‍ය ජාති ජාතිපත්‍ය ජරා මරණ. අන්න ලදරු අවස්ථාවේ ජරා මරණය. අවස්ථා මරණයක් මිස චිත්තක්ෂණේ මරණේ නෙමෙයි. සුද්ධල මරණයක් නෙමෙයි එතන ප්‍රතිසමාවාදී කියන්නේ. ලදරු අවස්ථාව සම්පූර්ණ කරලා ඉවරයි. ඒ අවස්ථාව ජරා මරණය කිව්වේ. ආයි භාවනා දෙවෙනි චිත්තක්ෂණේ මේ චිත්තක්ෂණේ උපාද අවස්ථාව වර්ධනය කරන්න. නෑ ලදරුව අවස්ථාව නම් ළම අවස්ථාව කියලා අපි උපමාවකින් ගත්තා ඒක. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම නාමං ඒත් එහෙමයි. නාම පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය සංහා සංහා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ. දෙවෙනි අවස්ථාවක් ඉවරයි. තා චිත්තක්ෂණේ මලියනේ චිත්තක්ෂණේ අවස්ථා දෙකක් ඉක්ම ගියා. ඒ අවස්ථාවන් තමයි කිව්වේ ජාතිපත්‍ය ජරා මරණම් කිව්වේ ජාති කිව්වේ චිත්තක්ෂණේ ලාභාල අවස්ථාව නැන උපාද අවස්ථාවේ ත්‍ෘතිය අවස්ථාවට යන අතර තුන්වෙනි අවස්ථාව කර ගන්නවා අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපච්ඡ චට්ඨායතන තව සලායතනන් උනේ චත්තායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති පත්‍ය ජරා මරණ අවස්ථා තුනක් කියනවා හතරවෙනි අවස්ථාවට හට ගන්න අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරාම අවස්ථා භංගය අනි ද්විතිය අවස්ථාවල භංග වුණා ඔන චිත්තක්ෂණයේ පටිච්චසමුපාද හතර ඔය පටිච්චසමුපාද හතර ඔය හතර ආකාරයේ අවිද්‍යාපත්‍ය සංඛාර අවිද්‍යා සංපයුක්ත සංඛාරපත්‍ය විඥාන විඥාන සංපයුක්තං විඥානපත්‍ය නාමං නාමං නාම සංපයුක්තං නාමපත්‍ය චත්තායතන චත්තායතන සම්පවිත්තම් මේ වගේ නම් සම්පවිත්ත පරිච්ඡාපාදී කියන්නේ මේකට. ඒ යන ක්‍රමය. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය අවිද්‍යා මේ සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානපත්‍ය නාම නාමපත්‍ය විඥාන ওই විදිහට එනවා අඤ්ඤමඤ්ඤ පරිච්ඡාපාදී කියන එකක් ඔය එකලා. ඕකම ක්‍රියාවලියන් ඔය කියන්නේ. යනකොට හැදෙන හැටි. ඒතකොට අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය හේතු පරිච්ඡාපාදී ඒ අවිජ්ජාපත්‍ය සංඛාරා අවිජ්ජා හේතුක සංඛාරපත්‍ය විඥාන සංඛාර හේතුක විඥානපත්‍ය නාම නාම විඥාන හේතුක ඔය විදිහට නම් හේතු වෙන හැටි. හතර හේතුපත්‍ය සමපාදයේ පත්‍ය පරිත්‍ය සමපාදයේ ඊළඟට අඤ්ඤම මේ සම්පවිත පරිත්‍ය සමපාදයේ අඤ්ඤමඤ්ඤ පරිත්‍ය සමපාදයේ ඔන්න ඔයකින් හේතු ප්‍රත්‍ය සම්පවිත අඤ්ඤමඤ්ඤ කියන හතරාකාරයකින් ක්‍රියාත්මක වෙන පරිත්‍ය සමපාද චක්‍ර හතරක්. ඔය උපාද ත්‍රිති බංග කියන අවස්ථා තුනේ යන ත්‍රිති අවස්ථාව සම්පූර්ණ වෙනකොට ඔය චිත්තාක්ෂණය ක්‍රියාත්මක කරලා තමයි ඔය පටිසන්ධි චිත්තයක් උපදවන්නේ. ඒක චිත්තක්ෂණය තුළ පරිත්‍යාමප හතරක් ක්‍රියාත්මක වෙනවා. මේක අදි වේගවත් අදි අපේ මනසට ගෝචර කරන්න පුළුවන් කියන්නේ මේ ਸਰවඥ ගෝචර දහම. ඉතින් ඒතකොට මේකේ හටගන්න අවිජ්ජාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන්නේ. අර මේ පටිසන්ධි චිත්තක්ෂණයේ උදයව් ඒ කියන්නේ ඉතලම ආරම්භ වෙන අවස්ථාවේ ඒ කියන්නේ මේ හටගැනීමේදී හටගන්න මූලික අවස්ථාව. උපාද අවස්ථාවේදී. පළවෙනි පරිත්‍යාග උපාද අවස්ථාවේදී පටිසන්ධි අහු වෙලා ඉවරයි. පටිසන්ධි කියන්නේ කොච්චර සියුක්තම දෙයක්. එතන පටන්ගෙන ලැබූ පටිසන්ධියේදී ඊට පස්සේ එකින් එක ජනිත කරගෙන ජනිත කරගෙන හතර අවස්ථාවක් ගියාම තමයි පටිසන්ධි චිත්තක්ෂණේ සම්පූර්ණ වෙන්නේ. ඇහිපිය ගහනකින් කෝටි ලක්ෂයෙන් පංගුවක් තරම් වෙලාදී මේ ඔක්කොම වෙලා ඉවරයි. මේ තරම් අති සියුස්සම චක්‍ර 16ක් ක්‍රියාත්මක වෙලා. ඔතන ප්‍රතිසන්දි අල්ලා. ප්‍රතිසන්දි අල්ලනකොට දැන් මැරිච්ච තැන වෙතන. භවාංග ටිකක් යනකොට පැරණි හෘද රූපේ පැරණි නිෂ්පාදනය කරලා දුන කර්ම ශක්තිය මුල් කරගෙන නිෂ්පාදනය කරන හෘද රූපේ අවසාන චිත්තක්ෂණ දෙහි කාල සීමාව තව ඉවර නැහැ. එහෙනම් භවාංග ටිකක් ගියාමයි මේ ටික ඉවර වෙන්නේ. අනේ නව හෘද රූපේ කර්ම ශක්තිය දැන් නව කර්ම ශක්තිය නිපදවලා ඉවරයි. ඒකෙන් තමයි නව හෘද රූපේ බලු නම් බලු විදිහට හටගන්නේ. ඒකෙන් ප්‍රසාද රූපය. ප්‍රහාද රූපයයි මේ හෘද රූපය කියන එකයි මේ අපි හිතාගෙන හෘදයයි දෙක. ප්‍රහාද රූපයේ තියෙන්නේ එක දශකයේ වතු දශකයේ පමණයි. ඒක ඒ කියන්නේ කාය කාය ප්‍රසාදතර කාය දශකේ. කාය දශක, භාව දශක, වතු දශක කියන මේ දශක තුනකින් යුත් වෙන පරිසන්තියට ඔච්චරයි ඉතිරලා පළවෙනි පළවෙනි චිත්තක්ෂණේ ආරම්භ කරන්නේ. ඕක පුණ්‍ය කර්මජයි. ඊට පස්සේ ඊළඟ චිත්තක්ෂණේ පටන්ගෙන භාව රූප 70 වගේ හදනවා. චක්කු දසක, සෝත දසක අන්න ආන් ඒක තමයි සංජාති අවස්ථාව. ජාතිලාට සංජාති වුණා. ජාති සමග එක්වන්නේ ඒක. සංජාතික වුණා. අන දසක 70ක් ඇතුළේ. හටගත්ත අර හට ඉස්සෙල්ලා ප්‍රසාද රූපේ හට ගන්නවා. ওই ප්‍රසාද රූපයත් එක්කම හට ගන්නා චිත්තජ රූප නැගිලා චිත්තජ රූපේ. දැන් කර්මජ රූප කර්මජ කාය චිත්තජ කාය දෙකක් කියලා උතුජ කායත් කියන එක විපර්යාසය. උරුතු විපර්යාසය. ත්‍රිජ කායික සත්වයේ හට ගන්නවා. මෙන්න මේ ත්‍රිජ කායික සත්වයා මොකද කරන්නේ? මෙයාට කියනවා අන හටගත් එකන තමයි අර සූක්ෂම කායිකය කියලා කියන්නේ. අර සංජාතිකය. ওই සංජාතිකය සැරිසරාගෙන ඉන්නවා කර්ම ශක්තිය මෙහි ඇවිල්ලා ඉතින් ඊට අවශ්‍ය වෙනා ගර්භයක් හෝ උපපති ස්ථානය සකස් වෙනතුරු කර්ම ශක්තිය සම්බන්ධ වෙලා ඒක සකස් වෙනකන් කාලයක් ඉන්න පුළුවන්. අන්න ගන්ධබ්බ කියන ගන්ධයේ එල්බගෙන වාසය කරන මොකද්ද? එක සීල සුගන්ධි, එක දුසීල දුර්ගන්ධි. මේකයි ගන්ධකෙම ගඳ දුන්නේ මේක නෙමෙයි. මූලකෙදී සීල සුගන්ධි හෝ දුසීල දුර්ගන්ධි. ඒක එල්බ ගන්ධි.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 යම් තැනක තණ්හා ඇද්ද වේදනාවත් එතනමයි. සමගයේ දෙන්නේ. නම් තණ්හා යම් තැනකට එනවනම් වේදනාව යම් තැනක තිබිය යුතුයි. නම් පසපත්‍ය වේදනා පස සම්පයුක්තා. ස්පර්ශයේ සමගයේ දෙන්න වේදනාව. එහෙනම් ස්පර්ශයක් තියෙනවා. සලායතන පත්‍ය පස්සෝ සලායතන සම්පයුක්තු. එහෙනම් සලායතනක් තියෙනවා. නාම රූපත්‍ය සලායතන නාම රූප සම්පයුක්තා. එහෙනම් නාම රූපක් තියෙනවා. විඥානපත්‍ය නාම රූප විඥාන සම්පයුක්තා කියන විඥානත් එතන තියෙනවා. සංකාරපත්‍ය විඥාන සංකාර සම්පයුක්ත සංකාරයත් එන්න කියලා තියෙනවා. එහෙනම් අවිජ්ජා පත්‍ය සංඛාර අවිජ්ජා සම්පවිත අවිද්‍යාවත් එතන තියෙනවා එහෙනම් අවිජ්ජා සංඛාරේ විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා කියන ඔක්කොම තියෙන්න ඕනේ සංහා භුක්තියක් විදින්න එහෙනම් ඉතින් සත්‍යය ගොඩ නැගිලා ඉවරයි නේද සංජාතික සත්‍යයන් එහෙනම් අන්තරභාවික අමුතු භාවයක් නෙමෙයි ඒ පරිසංජිරවල සත්‍යයන් සම්පූර්ණ සත්‍යය මේක ඔය සූක්ෂම කායිකයි මෙච්චරයි වෙනස ඉතින් මේ සූක්ෂම කායිකත් තියෙන්නේ මේ පුද්ගලයා තමයි අන සංජාතික කියන්නේ ಜಾති සංජාති දෙවෙනි අවස්ථාව අන්න ඔක්කන් තියෙනවා. ඔක්කන් තියෙන්නේ නාම රූපාංගඤ්ඤමඤ්ඤ සහජාත පත්‍යෙන පත්‍ය. දැන් ගිහිල්ලා බට ගිහිල්ලා කලලයක් හට ගන්න අවශ්‍ය කියන සුත්‍රාන් ඩිම්බාන් යුක්ත වෙලා තියෙන ජන කාඩුවක් හැදෙන ස්ථානෙට ගිහිල්ලා මේක ගිහිල්ලා මොකද කරන්නේ? මෙතනින් සම්බන්ධ වෙනවා අර වස්තු රූපියත් එක්ක. යන්නේ කවුද? මෙන්න මේ නාම රූපේ. ඒ නාම රූපේ තමයි යන්නේ ඒක. අර අන්තරාවයි කියලා කිව්වේ නෑ ඔක්කන් මේ අර ඔක්කන්ති වලට ගිහින් මේ සංජාති කියන. එන්න ගන්ධබ්බේ. අන්න සංජාති සංජාති කිය ඔක්කන්තියද කියන මොකද කරන්නේ? ගැබේ තිබෙනා වූ මාංශ පේශි සෛලත් එක්ක සම්බන්ධ වෙනවා. ඒක මේ හැඩයට අරගෙන මේක ඒ හැඩයට අරගෙන දෙක එකට සම්බන්ධ වෙවි. එකට වෙනකොට ඉන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එයා සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එකෙන් එක ජාතක වෙනවා. මේකෙන් ඒකට උදව් වුණේ, ඒකෙන් මේකට උදව් වුණේ. අරගෙන මේකේ වෙන්න පටන් ගන්න ඔක්කාන්ති ආස අබිනිබ්බත්. අන්න තුන්වෙනි ආස බලය ඇතුළේ අභ්‍යන්තර නිර්මාණයක් වේ. අන්න කන්දානම් පාතු බව. දැන් ඇතුළේ වැඩෙන ස්කන්ධය. ආයතනානම් පටලාව බිහි වුණා. ඇහැට රූප කන්ද සද්ද වුණා. ඊ වෙච්ච එක ආයතන පටලාව. අයං උච්චෙන් වික්‍රේ ජාතක. මාන්නේ මේකේ જાතිය. ওই සම්පීඩණයමයි જાතිය කියන්නේ. ඉතින් චුටිපටිසන්ධිය අතර අතලක් නැහැ කියන එකත් ඇත්ත. සංජාතික අවස්ථාව දකින ගන්න බැරි එකයි මේ අන්තරාභය කියලා මේකේ පෙන්නලා නැහැ. අභිධර්ම කියලා මේ තේරවාදී පරපුරේ පෙන්නලා නැහැ. ගන්ධ බීගෙන සංජාතිකේ පෙන්නලා තියෙනවා. ඔකන්තිකේ පෙන්නලා තියෙනවා. ඔකන්ති කියන්නේ ගන්ධම් බීජ අපෙන්නලා තියෙනවා. ගන්ධම් භාවකන්ති හොන්ති කියන්නේ. ඔව්. ඒ කියන්නේ හොඳ පැහැදිලිව පෙන්නලා තියෙනවා.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 දැන් කවුරු හරි කිව්වොත් එහෙම මම මේ දොරකඩ යන කෙනෙක් මෙතන යනවා දැක්කා කියලා. ආත්මවාදීට වටනවාද කියලා කියන්නේ විසෙල්ලම. දැන් ඒතර හැමදෙන ටික ප්‍රශ්නයක් වුණා. මම මට ටික විග්‍රහ කරලා දෙන්න. මෙතනින් දොරකඩින් යනකොට මම ඒක විග්‍රහ කරලා දෙන ආත්මවාදයට අහු නොවේ නැහැ. යම් කෙනෙක් එහෙම කියනකොට සම්මත ලෝක සම්මත කතාවට කියන්නේ ගන්න ඕනේ. නමුත් ආත්මවාදී එකක් තිබුණේ නැහැ කියලා මම පෙන්වා දෙන්නම්. මෙතෙන්දී යම් ක්‍රියාකාරී විදිහේ රූප ස්වභාවයක් තිබුණා නම් ඒ රූප ස්වභාවයේ මෙතනින් අර දුරකට යනකොට ඒ ස්වභාවයෙන්ම තිබුණේ. නැණ වෙනස් වෙලාද. ඒක වෙනස් වෙලානේ. හොඳයි මෙතෙන්දී යම් ආකාරයේ වින්දන ස්වභාවය සැප දුක් උපේක්ෂා වශයෙන් තිබුණා නම් මෙතෙන්දී දැනි දැනි. ඒ දැනෙන ස්වභාවයද මෙතන යනකොට තිබුණේ. ඒකත් වෙනස් වෙනවා. මෙතෙන්දී යම් රූප සංඥා, ශබ්ද සංඥා ආදිය කරන් තිබුණා යම් සංඥාවක් හිතෙනා මානසිකත්වයේ තුල. ඒ සංඥා මාධ්‍යෙම තදින් කියනට යන්නේ. මෙතෙන්දී යම් සංකාරයන් ඉපදවන්නේ තිබුණා අරපොදුර යන ඒ සංකාරයේ තිබුණේ ඒත් නෑ. දැන් මෙතන යම් විඥාන ස්වභාවයක් තිබුණා නම් ඒ විඥාන ස්වභාවය අතනට තිබුණාද? ඒත් නැහැ. එහෙනම් මෙතන යන්නේ කියන අතන යන්නේ කියන ගියා වගේ දැක්කහම රූප ගියෙත් නැන්නා, වේදනා ගියෙත් නැන්නා, සංඥා ගියෙත් නැන්නා, සංකාර ගියෙත් නැන්නා, විඥාන ගියෙත් නැන්නා මොන ආත්ම ගියා කියලාද යාර පිළිගන්න තියෙන්නේ? ආත්මය ගියානේ. දැක්කේ නැද්ද? යනවා එනවා දැක්කපලියට ආත්මයක් යන්නේ නැහැ කියන එක ඔන්නෝකින් තෝරගන්න ඕනේ. එන ආත්ම දෘෂ්ටිය විඳ ගතට පස්සේ යනවත් පේනවා එනවත් පේනවා ඉන්නවත් පේනවා ආත්ම දෘෂ්ටියෙන් ගන්න එකක් ඉතින් මුතිබා දකින්න ඕන උතන යනවා දැකලා එනවා දැකලා ආත්ම දෘෂ්ටිය ගැින්නේ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 ඒ දෘෂ්ටිය පැනලා තින යන්නේ කෙනා නිසා. ඉතින් එම්බාත්මේ කඩුවකින් ඔබ කැපිය නොහැක, ගින්නකින් ඔබ දැවිය නොහැක, කුරුල්ලා කූඩුවක් හරි කූඩුවක් අල්ලන්න නැති ඔබ කායක් හදාගන්නන්නේ කියලා භගවත් ගීතාලිය මුලටම ආත්මෘෂ්ටි අරන් තියෙන විදිය. ඉතින් මොකද? ඒගොල්ලන්ට පෙනෙන ස්වභාවයෙන් එහාට දකින්න බැරි නේද? පංචස්කන්ධ ස්වභාවය දැක්කේ නැහැ. පංචස්කන්ධයන්ගේ විපරිණාම ස්වභාවය දැක්කා. ඒ යන්නේ කෙනාගේ පංචස්කන්ධයේ විපරිණාම ස්වභාවය යනවා නම් මුලාඥයන්ද ගියේ. යනවා යනවා පෙවුනා. දැන් මේක දකින්න. මේක දැක්කම යනවා යනවා පේන්නේ නැත්තේ නෑ පේනවා. ඒකේ ස්වභාවයක් තියෙනවා. ඒ නිසා තමයි බුදුරණන් හතු දේශනා කළේ අර උඩු මහන්තල් ගිලා ඉන්නකොට යනකොට කලවලට ඇතුල් වෙන්නේ නැහැ, පිට වෙන්නේ නැහැ, පාරිසරික සරණයි දැක්කා වගේ මේ චූත පරිසංසාරේ සත්‍ය විසු භාවය දැක්කා කියලා. එහෙම එකක් පේනවා. හැබැයි ඒක පේන පරිදි ආත්ම දෘෂ්ටියට වැටෙන්නේ ආත්ම දෘෂ්ටිය අර ගන්න ඕනේ අර ධර්ම රූප වේදනා සංඥා සංකාර විඥාන වල යථා ස්වභාවය බලලා, තී කරලා බලලා. ආත්මය කියලා හිතා ඉන්නවනම් යම් කිසි දෙයක අපි අහනවා. දැන් මේ මොහොත යන්නේ මේ පවතින මොහොතක් පවතින එකක් තියෙනවා. මොහොතක් පවතින රූපස්කන්ධයක් තියෙනවාද? ඒකාකාරව. මොතක් එකාකාරව පදින වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය තියෙන විද්‍යාමාන වෙනවාද? ඔය කියන්න පුළුවන් කාටවත් තියෙනවා කියලා. එන්නම් ඒ ටික ඇරලා මොකද්ද පෙන්වන්න සත්‍යය? ඔය ටික සත්‍යය පෙන්වන්න පුළුවන්, පනවන්න පුළුවන්. පනවන්න බෑ. එහෙනම් ඔය ටික දුවල සත්‍යය පනවන්න බෑ නා ආත්මය පනවන්න බෑ නා. ආතුල්සියක් උදේ කතාවක් තියෙනවා. ඒ මේකක් උදේ සම්බන්ධ වෙනවා. නේ අනාත්ම කතාවක් ඕනින්නේ ආත්ම කතාවක් ඕනින්නේ අපි එකක් දකිනවා. ඔයගොල්ලෝ කියන જાති එකක් උතර නේ. ඒක අපි දකිනවා. උතර තියෙන්නේ හේතුඵල ක්‍රියාදාමය. නෑ කියන්නේ නෑ ඔව් කියන්නේ. හේතුව හේතුවකද බලයන් ස්වාමීනි මේ ජරා මරණ කාටද වෙන්නේ ඒක විසුණු වහන්සේනම කහනවා බුදුරණන් වහන්සේ මානව ප්‍රශ්නේ වැරදි ජරා මරණ කෙසේ වේද කියලා අහනවා ಜಾතිපත්යෙන් ජරා මරණ නෙවෙයි ඕකයි උත්තරේ තමයි කාගේ ಜಾති කාගේද ඒකට ಜಾතියට අයිති කාගේ මානව ප්‍රශ්නේ හුව වැරදි ಜಾති කෙසේ වේද අහන්නේ භාවප්‍රත්‍යයෙන් ಜಾතියේ ඔය විදිහට උත්තරේ ගන්න ඔය විදිහට විඳ ගන්න ඊළඟට අහනවා ස්වාමීන් භව කාගේද ඒ ප්‍රඥාව වැරදි. උපාදාන ප්‍රත්‍යයෙන් බව වේ. ඒ විදිහට ගන්න. ක්‍රියාවලිය ගන්න. ක්‍රියාත්මක නැහැටි බලන්න. ඇත නැද දෙකටම නැහැ ඒක. අයිතිකාරයෙකුත් නැහැ. මම මගේත් නැහැ. අරය අහන්නේ ඒක කොනක් අල්ලා ගන්න. මම කියන එකක් මයි කියන එකක් ලෝකේ අල්ලා ගන්න එකක් තියනවාද පොතන හරි කියලා අල්ලා ගන්න. ඉතින් සාමි විපාදාන කාගේද? මේ සාමිනි තණ්හා කාගේද? ඉතින් ඔහොම අහනවා නිවේදනා කාගේද? ඉතින් උපාදාන ප්‍රත්‍යයෙන් භව වේ කියලා ගන්න. එහෙමයි භව හැදෙන්නේ. තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන වේ. වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා වේ. එතකොට ඒ පසුපතින් වේදනාව වෙනවා. සලආයතන පත්‍යෙන් පස්සේ නාම රූප පත්‍යෙන් සලආයතන විඥාන පත්‍යෙන් නාම රූපේ මේ විදිහට ක්‍රියාත්මක වෙන විදිහට ක්‍රියාදාමී තේරුම් ගන්න. ඔය නෑ කියන්නේ නැහැ ඔව් තියනවා කියන්නේ නැහැ. ඇත නැති එක මහ කරලා හේතුඵල ක්‍රියාවලිය බලන්න. විද්‍යාමානෙ හැටි බලන්න. විද්‍යාමානත්වයක් තියෙනවා ওই විදිහට. ඒක ඇති දෙයක්ද නැති දෙයක්ද කියන උත්තරේ ගන්න යන්නේ ගියොත් අන්තවලට වැටෙනවා. ඒතර හේතුඵල ධාමී දැක්කහම ඇත නැත කියන දෙකෙත් නෑ. ප්‍රශ්නේ නියම පිළිතුරත් ඇවිල්ලා.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 ඒ ක්‍රමයට හේතුඵල හැදෙන්නේ. අහේතුක නෙමෙයි. අක්‍රියවාදයක් නෙමෙයි. අහේතුකවාදයක් නෙමෙයි. ඒ ඔක්කොම 72ක් විද්‍යාවාද උටයි. මේ හේතුඵල ධර්මය කියන්නේ අන්නේ මේකයි. පූර්ණ විද්‍යාව. ඔක හරි ගැඹුරුයි. ඉතින් ඉඳ ඔක කියන ප්‍රවෘත්ති පරිත්‍යාසම්පාද වේ. පටිසන්ධි පරිත්‍යාසම්පාද ඒ ඒ විදිහට යන්න ඕනේ. පරිත්‍යාසම්පාද කියන්නේ මේ මහා සාගරය වගේ පරිත්‍යාසම්පාද. ඇහැ සංකතයි පරිත්‍යාසම්පන්නයි. රූප සංකතයි පරිත්‍යාසම්පන්නයි. තේ ධර්මයි වාය ධර්මයි. පිළිලා තියෙනවා හිත ලස්සනට. කන සංකතයි පටිච්චසමුප්පන්නයි. ශබ්දේ සංකතයි පටිච්චසමුප්පන්නයි. නාසයේ සංකතයි පටිච්චසමුප්පන්නයි. ගන්ධයේ සංකතයි පටිච්චසමුප්පන්නයි. නම් මේ බාහිර ලෝකයක් පටිච්චසමුප්පන්නයි. දැන් මොකද කොහොමද බාහිර ලෝකේ පටිච්චසමුප්පන්නයි? අභ්‍යන්තර පටිච්චසමුප්පන්නතාවය මොකද්ද? බාහිර පටිච්චසමුප්පන්නතාවය මොකද්ද? දැන් මේ පටිච්චසමුපාද ධර්මතාවයේ පෙන්ලා දුන්නේ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 හටගන්න ආකාරය පෙන්වන්න තමයි මේ පටිච්චසමුපාද ක්‍රියාදාමී විග්‍රහ වෙන්නේ. ඒක තමයි මේ බොහෝ කරුණු සත්‍යයකටම සම්බන්ධ කරලා පෙන්වන්නේ. දැන් උපාදානය කියන්නේ දැඩිව අල්ලා ගැනීම කියන වචنين අපි අරන් පුරු වෙලා තියෙන්නේ. උපාදාන කියන්නේ දැඩිව අල්ලා ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ වච්චගොත්ත පරිබ්‍රාජික අහනවා. ස්වාමීනි උඩ යන ගිනිසොටුවර උපාදානය මොකක්ද? කුලක උපාදා වාතේ උපාදාන. බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. දැන් වාතයයි ගිනිසොටුවරයි කියලා හිතක් තිබුණාද? උපාදානය ගැන කිව්වේ නැද්ද? බුදුරණාහි උපාදානය තියෙන දා කිව්වා. උලියන ගිනිසොටුට වාතයේ උපාදානය. එහෙනම් ගිනිසොටුට උපාදානයක් වෙන්නවා බාහිර ලෝකේ. යාපි උපාදානය ගැන කතා කරනකොට කියනවා හිතෙන් දැඩිව අල්ලා ගත්තා නම් ඒක උපාදානය කියලා. මේ දෙකෝ ගැලපී. අන්න මේක තමයි කියන වචනීයම නිරුක්තියක් තියෙනවා. උප ආදාන කියන්නේ ආසන්නීයට ඇදිලා හිටිනවා. ආසන්නීයට ඇදී හිටීමට කියන උපාදාන. තණ්හා කියලා කියන්නේ තණ්හි හා වෙන නිසා තණ්හා කියනවා. තණ්හි හා තණ්හි හා වෙන්නේ තණ්හායි. යමක් යම් තැනක හා වෙනවද තණ්හා. ඇලෙනවා. ඇලීමයි බැඳීමයි කියන එක තමයි තණ්හා උපාදාන කියන එකට පින්නේ. මේ හිත ගැන සම්බන්ධයක් මෙතන නැහැ. මේ තියෙන්නේ විතරක් ක්‍රියාදාමයක් සිද්ධ වෙන හැටි. වේදනා කියන්නේ වීමක් ධනවන්නේ වේදනා.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 ඒ කියන්නේ වේදනාව කියලා අපි හිතා ඉන්නවා. වීමක් දැනීම ක්‍රියාවලිය ඒක ලක්ෂණේ තව එකක්. තණ්හා වීම ක්‍රියාවලිය ඒකේ ලක්ෂණේ තව එකක්. උපාදාන හේවත් ආසන්නයේ බැඳීම ඇදී හිටීම තව එකක්. ඒකේ ක්‍රියාවලිය ලක්ෂණේ තව එකක්. භව කියන්නේ ක්‍රියාවලිය භව ලක්ෂණේ තව එකක්. ජාති කියන්නේ ක්‍රියාවලිය ජාති වල විද්‍යාමාන ලක්ෂණේ තව එකක්. ඉතින් හැම එකම තියෙන්නේ ওই විද්‍යා સિદ્ધාන්තය. ඉතින් දැන් බලක් පිපිලා තියෙනවා.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 නම්‍යතාවයක් දෙන්නේ අපිට අපි ගෝලයක් හදන්නේ. ගෝලයක නම්‍යතාවයක් දුන්නොත් යම්කිසි අතර මහා භූතයන්ගේ එකතු කරපු ගුලියකට. නම්‍යතාවයට අනුකූල රූපණේ වුණ එක ගෝලෙ. හැබැයි නම්‍යතාවයේ රූපණේ අයින් කරන්න බෑ. ඒ නම්‍යතාවය අහකලොත් ගෝලෙ විදිහට හිටින්නේ. එහෙනම් ගෝලයා කියලා පෙන්නන්න බෑ. කෝටුවක් වගේ හැදුවා නම් නම්‍යතාවයේ කෝටුවක් විදිහට තිබ්බනම්. ඒ අනුව කෝටුව කියලා එකක් විද්‍යාමාන වුණා. අතර මහා භූතයන්ගේ. හැබැයි නම්‍යතාවය අහකලොත් එහෙම කෝටුව කියලා පෙන්නන්න දෙයක් නෑ. අන්න ඒක තමයි කියන්නේ නාමයයි රූපයයි අයින් කරන්න බෑ කිව්ව නම් මේ නාම රූප ඔන්න ඕක නාම රූප ඕකයි. දැන් නාමයෙන් රූපය අයින් කරන්න බෑ කියනකොට හිතෙන් ගත අයින් කරන්න බෑ කිව්වොත් ඇත්ත. දැන් හිත හිත නාම කියනවා ගත රූප කියනවා කියලා ගත්තා. මිනිහෙක් මර දැමට පස්සේ මේ කො නාමයේද? එතන හිත තියෙන පදනම් තියෙන. අයිකලේ නැහැ. වෙන්කලේ නැහැ. එහෙනම් නාමයෙන් රූපය වෙන් කරන්න බෑ කියපු දෙනක් අපේ ධර්මයේ තියෙනවා. අන්න නම්මිතාවේ සහ අනුකූල රූපණිය වෙනස් කරන්න. අයි කරන්න.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 දැන් මේ නාම රූප කියන්නේ ඒ වගේ සම්පින්දනයක් විග්‍රහ කරලා ගන්න ඕන එක. දැන් පුවක් කිව්වහම ඒක පුවක් જાතියක් නෙමෙයි. මල පුවක් කියන්නේ පුවක්. හබ්බොඩ කිව්වත් පුවක්. නිලබොඩ කිව්වත් පුවක්. ඒක නම් වලින් කියනවා. ඒතර කට පුවක් කියනවා. ඉතින් කල්පිටි පුවක් කියන එක එක විදිහට අපි කියනවා. මොන වගේ පුවක් කියන වචනේ කියනවා. ඉතින් ඒතර අපිට කිව්වොත් එහෙනම් විඩකන පුවක් ගෙඩියක් ගේන්නේ. අපි කියලා හිටන් අර මේ නිලබොඩු කියන ඒවාත්තේ අන්තිම ලදරු මුරු තුරු ගලෑගිරිය ගහ දෙනවා. ආ කියේ. මොකද්ද මේ ගෙනාවේ? පුවක් ගෙඩියක් නිල්ලුව පුවක් නෙවෙයිද? පුවක් නේ. නැති මොනවා කියන්නේ? පුවක් ගෙඩියක් කිලෝ මම පුවක් ගෙඩියක් කියලා දුන්නා. ඔව් පුවක් නෙවෙයි. හරියන්නේ නැහැ නේද? විඩක් කන්න පුවක් ගෙඩියක් කිලෝ නම් ඒ වාට මොකද කරන්න ඕනේ? ඒකට අවශ්‍ය කරන සබ්බුල ගෙඩියක්. ඒ જાති පුවක් ගෙඩියක් ඒකට ගෙනත් දෙන්න ඕනේ. ඒකට ගැලපෙන එක. පුවක් වුණ පළියට ගන්න බෑ. දැන් මේ හැටියට ගන්න ඕනේ. අන්න ඒකට කියනවා දැනට ඔබින විදියට නිරුක්තිය සකස් කර ගන්න ඕනේ. නිරුක්තියෙන් දුවන. උක්තේ නිර්ණය වන්නේ නිරුක්තිය. උක්ත කාරණිය කියන්නේ උක්ත උක්ත කියන්නේ ඒක මූලික වෙච්ච ප්‍රධානදී. ඒකේ නිර්ණය කරන්නේ නිරුක්ති. අන්න නිරුක්ති කියන එකේ නිරුක්තිය. නිරුක්ති කියන පදේ නිරුක්තිය ඒකයි. මේ තමයි තේරුම් ගන්නකො නිරුක්තිය තේරුම් ගන්න. යමකින් නිර්ණය කරන්නේ නිරුක්ති. නිරුක්ති කියන පදයෙන් පෙන්නන්නේ යම් කිසි වචනයක් කිව්වහම. ඒකෙන් මොකද්ද කිව්වේ? දැන්ට ඔබ විදිහට ගන්න ඕනේ. වටලිය කජු තියෙනවා, වටලිය කුරුත් තියෙනවා. දැන් ඒ උක්තේ නිර්ණය වෙන එක බලන්න. වටලිය කියන පළවෙනි උක්තේ නිර්ණය නිර්ණය වෙන්නේ බටලිය කජු දිනවා මේ ගමකට කියනවා. එතන බටලිය කියන ගමකට. බටලිය පුරු කියනවා. එතන නිර්ණය වුණේ ගහකට. අන්න නිරුක්ති. එන නිරුක්ති දකින්න ඕන හැමතැන නාම රූප කියලා තිබිච්ච පළියට ඒ නාම රූප කොතන ගැලපෙන එක මොකද්ද? විඥාන පත්‍යා නාම රූපං කියන මොන නාම රූපද කිව්වේ? ඉතින් එකින් එකට බලන්න නාම රූපච්චා සලආයතන සලආයතන පත්‍යා නාම රූප මෙහෙමත් එනවා. ඊට ඇඟිලි ඉතින් නාම රූප මොනවද? ඒ නිරුක්ති දකින්න ඕනේ. හරීම ගැඹුරු තැන් ඕවා. දැන් බුදුරන් වහන්සේ යන විඥානීය මෞකසට බසින විට නාම රූපයක් හට ගන්නවාද? ඒ ඉතින් ආනන්දහතුරු ඔහම එහෙමයි සාමිනු උත්තර දෙනවා. ඒ විඥානීය මෞකසයෙන් බැහැර ගියොත් නාම රූපයක් බලේ හැදෙනවද? ඒ නාම රූපය වැඩෙනවද? ඉතින් එතන වැඩෙන එකකුයි ඉන්නේ නාම රූපය. විඥානීය මෞකසට ගියාම නාම රූපේ බඩේ වැඩෙනවද නැද්ද කියලා අහනවා. ඒ වැඩෙනවා කියනවා. ඒ විඥානීය ඉවත ගියාම නාම රූපේ වැඩෙනවද? ඉතින් නොහේතම් පන්ති කියන්නේ. නෑ අපි නිවෙන්න ඒ හේතු නෑ කියනවා. ඉතින් ඒ නාම රූප කියුවේ මොකක්ද? කලල රූපයක් වශයෙන් මේ වඩද්ද දරුවා වැඩිගෙන ඉනකොට නම්්‍යතාවයට අනුව ඒක රූපණේවි හැදි හැදි වැඩි වැඩි එනවා. ඒ විඥානයේ විහා ලබන ශක්තියෙන් තමයි ඒක වැඩි වැඩි එන්නේ. විඥානයේ වත් වුණාට පස්සේ. අරක වැඩෙන්නේ නැහැ. අන්න නාම එතන විඥානපත්‍ය නාම රූපං කියලා පෙන්වන්නේ සත්‍යයේ සසර ගමන තුල ගිහිලා නම් බඩට ගිහිලා උපත් වෙන නාම රූප හටගන්නේ ඔන්න ඔහොමයි. සංඛාරපත්‍ය විඥානං කියන තැන වෙන්නේ අන්නර අන්තරාභයක මොකද? විඥානය තනිව හටගන්නේ නැහැ. රූපයෙන්තරෝ විඥාණයෙන්තරෝ සංඥාවෙන්තරෝ සංකාරයෙන්තරෝ විඥානයේ ගමනක් හෝ හිතීමක් නැගීමක් හෝ වැඩිවීමක් හෝ ත්‍ුතියක් හෝ නොකිය. එහෙනම් විඥානය කියන එකේ ස්වභාවයෙන් රූපයක් වේදනාවක් සංඥා සංකාර තියෙන්න ඕන. එතන එකයි විඥානය විද්‍යාමාන වෙන්නේ. එහෙනම් විඥානයක් අමතරේ විද්‍යාමාන නම් රූපයක් එතන තියෙන්න ඕන. රූපයක් නැතුව විඥානයක් උදනොත් විද්‍යාමාන වෙන්නේ නැහැ. එහෙනම් විඥානයේ මෞගුතර පහිනකොට කුමරකගේ හෝ කුමරියකගේ විඥානයක් මව්කුසට පැසගනීද? කුමර කුමරි හැදිලා ඉවරයි නේද බුදුරන් වහන්සේ දේශනා විඥානය මව්කුසට බහින්නේ. හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ආනන්ද කුමරෙකුගේ හෝ කුමරියකගේ විඥානයක් මව්කුසට පැසගනීද? මව්කුසේ නාම රූපය හැදෙනවා. විඥානය මව්කුසෙන් ඉවත යහද නාම රූපේ හැදින්නේ නැහැ. නිසා කියන විඥානපත්‍ය නාම රූප. අන්න සසර ගමනේදී අපි සසර ගමනට යනකොට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 බුදුරන් වහන්සේ සත්පුද්ගල ද්‍රව්‍ය වාස්තු කියන මේ ભેදයක් කියන්නේ නැතුව හේතුඵල වාදයේ පෙන්වන්නේ ධර්මතාවයේ පෙන්වන්නේයි පෙන්වා දුන්නේ පරිත්‍යාසම්පාදයේ. එහෙනම් මේකේ ಜಾති කියන්නේ මල් ಜಾති. අපේ වචනයක් හදලා තියෙනවා. ගස් ಜಾති, ගල් ಜಾති, මල් ಜಾති, කොළ ಜಾති, වැලි ಜಾති. ಜಾති කියන වචනේ හැමදේම දාලා තියෙනවා. මිනිසුන් විතරක් නෙමෙයි, සත්ත්වයින් විතරක් නෙමෙයි. හැම දෙයකටම. එනේ ಜಾති කියන්නේ ඒකට ඔවා ඔක්කොමයිදී. නේ මල් ಜಾතියක්. අපි තුමු රෝස මලක්. මොනවා හරි කමන්නේ. ගත්ත මල් ಜಾතියක්. දැන් අපිට බලන්න ಜಾතියක් තියෙනවා. මේ ජාතිපත්ත්‍ය ජරා මරණ. දැන් ඊතරම් මොකද ජරා මරණ? මේ මල් జాතියක ජරාවක් දකින්න පුළුවන්ද? ඒ මල පිපුන්නේ නැන්න. දැන් පරවෙන්නේ රෝස මලක් දැක්ක හැකිද? රෝස මල පිපුන්නේ නැන්න. දකින්න බෑ. මම දැන් ආ රෝස මල වැන්න බිම. නැපි වෙන් ගලිලා. රෝස මලේ මරණය. රෝස මල් මරණය දකින්න පුළුවන්ද? රෝස මල ජරාවටපත් වෙලා වැරින්නේ පිපුන්නේ නැන්න. දැන් රෝස මල් జాතියක් ලෝකේ තියෙනකන් රෝස මලක ජරාවක් හෝ රෝස මලක මරණයක් දැක්කේ. එහෙනම් ජරා මරණ අපිට මේ සත්වේල බුදින්න මේක කරන්නේ නැහැ. හැමදේටම පොදුයි ජරා මරණ. යමක් හටගත්තා නම් ජරාවටපත් වෙනවා මරණයටපත් වෙනවා. අන්න රටේන පොදු ස්වභාවය. අන්න රෝසමලේ ජරා මරණ. එහෙනම් රෝසමල කියන જાතිය විගුණ නිසායි. ඒක ජරා මරණේ අපි දැක જાතිපත්ත්‍ය ජරා මරණ කියන්නේ රෝසමලේ පරිත්‍යාමපාදයේ මේ කියන්නේ. තේරෙනවද? අන්න රෝසමලේ જાතිය කොහොමද හටගත්තේ? සිද්ධාන්තය මොකද්ද? භවපත්ත්‍ය જાති සිද්ධාන්තය. දැන් භව කියන්නේ දීමා නිර්මාණය. නිර්මාණය නිසා ಜಾති නිපද වෙනවා. දැන් නිර්මාණයක් හැදෙන්න ඕනේ. කෝසමල කියන එක විද්‍යාමාලා පිපිලා ඉන්න. ඒකට අවශ්‍ය දේවල් එතෙන් ඇදලා නිර්මාණය වෙන්න ඕනේ. එහෙනම් මොකද්ද වෙන්නේ? උපාදාන පත්‍ය භව. මේ නිර්මාණය වෙන්නේ නිකම් බෑ. කෝසමල හැදෙන්න නිර්මාණය වෙන්න. අවශ්‍ය කරන ළඟට ඇදෙන්නේ මොනවද? උපාදානයක් තියෙන්න ඕනේ. ආසන්නයේ ඇදෙන යමක් තියෙන්න ඕනේ. ආසන්නයේ මොනවද ඇදෙන්නේ? ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියන ධාතු හතරේ සංකල්පයෙන් හටගත ඕජසක් අර රෝසමලියේ නැට්ටෙදිගේ ගිහිල්ලා. කිකිල්ලි දිගේ ඇදිලා නටුවෙන් ඇතුල් වෙලා. අර මල පිපෙන තින්ට ගිහිලා එකම කියන්නේ ආසනිට උපාදාන වෙන්න ඕනේ. ඒතර ඒකෙන් තමයි නිර්මාණය කරන බව කරලා හිටන්. ಜಾතියක් යන රෝසමල් ಜಾතිය පහල කරන්නේ.